තෙරුවන් සරණයි. අපි අද කතා කරන්නේ සතිය පුරුදු කරන අයට පොඩි උපදෙස් ටිකක්. උපදෙස් ටිකක් කියන්නේ තමන් කරපු භාවනාව ගැන, තමන් සතිය පුරුදු කිරීම ගැන ඒක වාර්තා කරන්නේ කොහොමද කියන එක. මොකද ගොඩාක් අයට ඒ ගැන වැටහීමක් නැහැ. ඒ ගැන මම කලිනුත් වීඩියෝ එකක් කරලා තියෙනවා. මොකද මම නැවතත් බොහොම සරලව ඒක කොහොමද කරන්නේ කියලා කියලා දෙනවා. මොකද ඔබ හොඳට මතක තියාගන්න. අපි කොයිතරම් භාවනා කළත් ඒක දියුණු වෙන්නේ නැත්තේ අපි ලැබපු අත්දැකීම ගුරුවරයාට කියන්න දන්නේ නිසා. භාවනා කරාට ඒක කියන්න දන්නේ නැහැ. වාර්තා කරන්න දන්නේ නැහැ. කොතනින්ද පටන් ගන්නෙ මොනවද මේකට ඉදිරිපත් කරන්න ඕනේ කියන එක දන්නේ ඒ නිසා කමටහන සුද්ධ වෙන්නේ නැහැ. කමටහන සුද්ධ වෙන්නේ නැති නිසා තමයි භාවනාව ඉස්සරහට යන්නේ නැත්තේ. ඉතින් ඒ නිසා මේ වීඩියෝ එක කරන්නේ කොහොමද අපි සිහිය පුරුදු කරනවා නම් භාවනා කරනවා නම් තමන්ගේ අත්දැකීම වාර්තා කරන්න කියන එකයි මේකෙන් විස්තර කරන්නේ. පළවෙනි එක ඔබ මතක තියාගන්න ඕනේ මුලින්ම අපි භාවනා කරන් කරාට පස්සේ අත්දැකීම වාර්තා කරද්දී ඔබ මුලින්ම ඉදිරිපත් කරන්න ඕනේ ඔබේ මූල කර්මස්ථානය මොකක්ද කියන එක. ඔබ ඉඳගෙන භාවනා කරනවා නම් නැත්නම් සක්මන් කරත් මේ දෙකේදී ඔබේ මූල කර්මස්ථානයේ උනේ මොකක්ද විශේෂයෙන් පරයන්ක භාවනාවේදී අපි කමටහනක් වාර්තා කරද්දී පරයන්ක භාවනාව ගැන සක්මන් භාවනාව ගැන සහ එදිනදා ජීවිතයේ සිහිය තියද්දි කොහොමද දැනුනේ කියන එක කියන්න ඕනේ ඉතින් පරයන්ක භාවනාව ගැන කියද්දි පළවෙනියටම තමන්ගේ මූල කර්මස්ථානය මොකක්ද කියන එක කියන්න ඕනේ. ඊට පස්සේ මූල කර්මස්ථානය තමන්ට වැටහුණාද? ඒක අඳුන ගන්න පුළුවන් වුණාද කියන එක. උදාහරණයක් අපි හිතමු කාගේ කවුරු හරි කෙනෙක් මූල කර්මස්ථානයේ විදිහට හුස්ම තෝරගත්තා කියලා. එහෙනම් මේක තමයි මගේ මූල කර්මස්ථානය. මට ආස්වාසය ආස්වාසය වශයෙන් ප්‍රස්වාසය ප්‍රස්වාසය වශයෙන් අඳුන ගන්න පුළුවන් වුණා. නිරීක්ෂණය කරන්න පුළුවන් වුණා. ඒක මුලින්ම කියන්න ඕනේ. මට ආස්වාසය නිරීක්ෂණය වුණා ප්‍රස්වාසය නිරීක්ෂණය වුණා කියලා. ඊට පස්සේ කියන්න ඕනේ ඒක ආස්වාසය ඇති වෙන වෙලාවේ ආස්වාසය වශයෙන් ප්‍රස්වාසය ඇති වෙන වෙලාවේ ඒක ප්‍රස්වාසය වශයෙන් මෙනෙහි කරගන්න පුළුවන් වුණාද? ඒක නෝට් කරගන්න පුළුවන් වුණාද කියලා කියන්න ඕනේ. ඊළඟට මේක ආස්වාසයමයි මේක ප්‍රස්වාසය නෙමෙයි. මේක ප්‍රස්වාසයමයි මේක ආස්වාසය නෙමෙයි කියලා මේකේ හඳුනාගත්තු හැටි ඒකේ ලක්ෂණ ඒක දැනිච්ච විදිය, ඒක වටහාගත්තු විදිය කියන්න ඕනේ. ඒ කියන්නේ අපි හිතමු මෙහෙම උදාහරණයක් ඔන්න දැන් කවුරු හරි ආස්වාසේ හුස්ම තමයි තෝරගත්තේ. ඉතින් එයාට ඒක හඳුනගෙන මෙනෙහි කරන්නත් පුළුවන් වුණා. ඊට පස්සේ කියන්න ඕනේ මම මේක නිරීක්ෂණය කරද්දී උදාහරණ මේ කියන්නේ මට සිසිලසක් දැනුණ ආස්වාසයේදී ආස්වාසය දකුණු නහයෙන් ඇතුල්ුනේ ප්‍රස්වාසය වම්නායෙන් ඇතුල් වුණේ. ඒක පිට වෙන හැටිත් මට දකින්න පුළුවන් වුණා. සමහර අවස්ථාවන් වලදී මේ ආස්වාසය ප්‍රස්වාසය එකම නාස්පුඩුවෙන් ඇතුල් වෙලා එකෙන්ම පිට වෙනවා. සමහර ලාට ආයෙ මාරු වෙනවා. මම ප්‍රාශ්වාසයේ ඇතුළු වෙන එක දැක්කා. ඒක ආශ්වාසයට වඩා උණුසුම් නැත්නම් ඒක සිසිලයි. ප්‍රාශ්වාසය ආශ්වාසයට වඩා දිගයි. එහෙම නැත්නම් කෙටි. මොකක් හරි. මේ විදිහට ආස්වාසයයි ප්‍රස්වාසයයි හඳුනා ගැනීමේ වටහා ගැනීමේ ලක්ෂණ ටික ඔබ ඉදිරිපත් කරන්න ඕනේ. ඊට පස්සේ ආස්වාසයයි ප්‍රස්වාසයයි වෙන් කරලා හඳුනාගත්තේ කොහොමද කියලා ඔබට කියන්න පුළුවන් වෙන්න ඕනේ. මේ දෙකම එක වගේ නෑ. මතක තියාගන්න හුස්ම දෙකක් කවදාවත් එක වගේ වෙන්නේ ආස්වාස දෙකක්වත් එක වගේ නෑ ප්‍රස්වාස දෙකක්වත් එක වගේ නෑ. එහෙනම් ආස්වාසය ප්‍රස්වාසය එක වගේ වෙන්න බෑනේ. එහෙම එක වගේ කියලා කියනවා නම් ඒ සිහිය මදිකම. මේක දැකලා නෑ, ලං වෙලා නෑ, නිරීක්ෂණය දුර්වලයි. ඒ නිසා මේවා මෙන්න මේ තොරතුරු ටික ඔබ කමටහන් වාර්තාවට ඉදිරිපත් කරන්න ඕනි. ඊළඟට අංක දෙක තමයි මේ විදිහට මේ මූල කර්මස්ථානය ඔබට කොච්චර කාලයක් අකණ්ඩව නිරීක්ෂණය කරන්න පුළුවන් වුණාද කියන එක වාර්තා කරන්න ඕනේ. හොඳයි අපි හුස්ම දැක්ක අඳුනගත්තා. හැබැයි එක දිගට හුස්ම වාර කීයක් විතර අනුමාන වශයෙන් හුස්ම වාර කීයක් විතර එක දිගට නිරීක්ෂණය කරන්න පුළුවන් වුණාද? සිහිය තියන්න පුළුවන් වුණාද කියන එක ඔබ ඉදිරිපත් කරන්න ඕනේ. එතකොට උදාහරණයක් විදියට ගත්තොත් මට මෙන්න මේ විදියට ආස්වාසය ප්‍රස්වාසය කියන එක වැටහුණා. මට ආස්වාසය ඇවිල්ලා ඉවරුණාට පස්සේ තමයි මට ආස්වාසය අඳුන ගන්න පුළුවන් උනේ නැත්තම් ප්‍රස්වාසය ඇවිල්ලා ඉවරුණාට පස්සේ තමයි මට ඒක අඳුන ගන්න පුළුවන් උනේ කියලා මේක අඳුන ගන්න තැනත් අපි කියන්න ඕනේ. ඒ විදිහට මට මේ වගේ වාර දෙක තුනක් තමයි හුස්ම දකින්න පුළුවන් වුණේ ඊට පස්සේ හිත වෙන වෙන ඒවාට ඇදිලා ගියා නැත්නම් මට හුස්ම වාර 10ක් 15ක් දකින්න පුළුවන් වුණා ඊට පස්සේ හිත වෙන එකකට ඇදිලා ගියා මේ විදිහට ඔබ මේ හුස්ම වාර කීයක් විතර ඔබට එක දිගට නිරීක්ෂණය කරන්න පුළුවන් වුණාද කියලා මේ විදිහට තමන්ගේ මූල කර්මස්ථානය ගැන සත්‍ය තොරතුරු වාර්තා කරන්න ඕනි බොරු වෙන්න බෑ හිතලු වෙන්න බෑ කලින් කොහෙන්වත් අහගත්තු ඒවා වෙන්නත් බෑ සත්‍ය තොරතුරු වාර්තා කරලා ඉවර වෙලා මූල කර්මස්ථානය ගැන ඊට පස්සේ තමයි අමතර කරුණු ඉදිරිපත් කරන්නේ වාර්තා කරන්නේ. ඒ කියන්නේ මේ ටික කිව්වට පස්සේ ඔන්න තුන්වෙනි කාරණය වශයෙන් කියන්නේ මෙන්න මේ අමතර කරුණු ඊට පස්සේ තමයි කියන්නේ. අපි එහෙම නෙමෙයි අපි වார்த்தාව පටන් ගන්නේ අමතර කරුණු වලින්. සමහරු මූල කර්මස්ථානය ගැන වார்த்தාවේ කියලාවත් නැහැ. නමුත් අපි මේ නිවන කියන ගමනට යද්දී යන්න උදව්වට ගත්තු හැරමිටිය තමයි මූල කර්මස්ථානය. එතකොට ඒක අපි පැත්තකට විසික් කළා කතා කරනවා නම් කවදාවත් අපිට yaadෙන්නේ නැහැ. ඒ නිසා අපි ලොකු සාංශය කියන්නේ මේ මූල කමඨාණින් Taman නිවනට යන ඉස්සරහින් තියාගත්තු හැරමිටිය ගැන කතා කරන්න. ඒකෙත් වැරදිච්ච ඒවා නෙමෙයි, පෙරදිච්ච ඒවා නෙමෙයි. හරි ගිය තැනින් පටන් ගන්න. ඒක ඒක සුබවාදීව පටන් ගන්න. ඔයගොල්ලෝ දන්න කතාවෙන් වචනෙන් කියනනම් පොසිටිව් විදිහට පටන් ගන්න. අපි එහෙම නෙමෙයි අර පුරුදු හැම වෙලේම නෑ බෑ නෑ බෑ දුකයි අරකයි මේකයි චරු චුරුනේ අපි කතා කරලා පුරුදු. ඒ නිසා භාවනා කරන්න ආවහමත් අපි භාවනා අත්දැකීම වාර්තා කරන්නේ අඬාගෙන. හරියන්නේ ඒ වයිබ් එක තමයි ඉස්සරහට යන්නේ. ඒ නිසා අපි මේ වැරදිච්චා කතා කරන්නේ අන්තිමට. ඒ කියන්නේ මට මේ විදිහට හිත පිට ගියා මට වේදනාව ඒවා වැඩි වුණා එක්කෝ අඩු වුණා කොන් දෙක එක්කම ආවා නැත්තම් අර සීතල ආවා වේවුලුවා ඇඟ කහන්න ගත්තා මැස්ස වැහුවා කැස්ස කැස්සා වැස්ස වැස්සා එහෙම නැත්තම් සිතුවිලි ආවා මම එක එකව කල්පනා කරා මට එක ඕවර්තින්කින් ආවා මානසික ආවේග ආවා තරහ ආවා සතුට ආවා රාගය ආවා මේවා කියන්නේ ඊට පස්සේ ඒවත් හරියට වාර්තා කරන්න ඕනේ කොහොමද ඒවා ගැන හරියට වාර්තා කරන්නේ අපිට කියන්න පුළුවන් වෙන්න ඕනේ මම මම මූල කර්මස්ථානයේ හිත තියාගෙන ඉද්දි මේම හුස්ම රැලි 3 4යි මට බලන්න පුළුවන් වුණේ ඊට පස්සේ මෙන්න මෙහෙම බාහිර අරමුණක් ආවා අපි හිතමු සිතුවිල්ල නැත්තම් ශබ්දයක් ඊට පස්සේ ඔබ ඔබ කියන්න ඕනේ ඔබ වාර්තා කරන්න ඕනේ එහෙම සිතුවිල්ලක් ආවට පස්සේ ඔබ මොකද්ද කරේ සිතුවිල්ලක් ආවට පස්සේ ඔබ මොකක්ද කරේ? ඔබට ඒ සිතුවිල්ලක් ආවා කියලා හඳුනා ගන්න පුළුවන් වුණාද? ඒක සිතුවිල්ලක් විදිහට හඳුනාගත්තා. වෙනස් දෙයක් නෙමෙයි. ඒක සද්දයක් නෙමෙයි. ඒක වේදනාවක් නෙමෙයි. ඒක සිතුවිල්ලක්මයි කියලා ඔබ හඳුනාගත්තා. ඊට පස්සේ ඔබ ඒකට මොකද්ද කරේ හඳුනාගත්තට පස්සේ? ආ මේ සිතුවිල්ලක් ඇවිල්ලා කියලා හඳුනාගත්තට පස්සේ මොකක්ද උනේ? ඒ අරමුණට මොකක්ද උනේ? ඒක නැති වෙලා ගියාද? නැත්නම් තව තවත් ඒ සිතුවිල්ලත් එක්ක සිතුවිලි පැටවුව ගහ ගියාද? නැත්නම් පසුතැවීමක් ආවද? මේ මොකක්ද උනේ කියලා කියන්න ඕනේ. අරමුණට මොකක්ද උනේ කියලාත් කියන්න ඕනේ. ඒ කියන්නේ සිතුවිල්ලට මොකක්ද උනේ? මේ සිතුවිල්ලක් කියලා මෙනෙහි කරාම. ඊට පස්සේ ඔබට නැවත හිත මූල කර්මස්ථානෙට ගේන්න පුළුවන් වුණාද? ගෙනාවනම් ඔබ අහපව හිත මූල කර්මස්ථානයට අරගෙන එද්දී ඔබට වැටහුනේ මොකද්ද ඉස්සෙල්ලම? ආස්වාසයේ ආස්වාසයටද ඔබ හිතාවේ ප්‍රස්වාසයටද ඔබ හිතාවේ නැත්නම් ආස්වාසයේ ආරම්භයටද ආවේ නැත්නම් අගටද ආවේ මොකද්ද කියලා ඔබ හරියට වාර්තා කරන්න ඕනේ. මෙන්න මෙච්චර වෙලාවක් මං සිතුවිලිත් එක්ක හිටියා මෙච්චර වෙලාවක් ගියාට පස්සේ තමයි මට මේක තේරුනේ මේ හැමදේම ඊට පස්සේ වාර්තා කරන්න ඕනේ ගැන. ශබ්දයකට ගියත් එහෙමයි. දැන් වේදනාවකට ගියොත් ඒකෙත් මෙන්න මෙහෙම වෙනම ක්‍රියාපටිපාටියක් තියෙනවා. දැන් සමහර වේදනා තියෙනවා එච්චර ලොකුවට දරුණු නෑ. බරපතල නැහැ. ඒවා මේ තිබුණට අර සිතවිල්ලක් වගේ ඒකත් දැනීමක් නැත්තම් කැසීමක් නැත්තම් හිරිවැටීමක් කියලා ඒක මෙනෙහි කරලා හිත ආයෙත් මූල කර්මස්ථානෙට ගේන්න පුළුවන් ඒවා තියෙනවා. සමහර ඒවා තියෙනවා මූල කර්මස්ථානයට හිත ගේන්න බැරි තරම් දරුණු බරපතල වේදනා. මූල කර්මස්ථානේ හිත තියන්න බෑ. එතකොට ඒක ගැන වෙනම වාර්තා කරන්න ඕනේ. මට මෙන්න මෙච්චර විනාඩි කීපයකට පස්සේ මේ වගේ කාලයකට පස්සේ අහවල් තැන වේදනාවක් ආවා. ආපු තැන ගැන කියන්න ඕනේ. දන හිසේ නම් දන හිසේ. මං ඒක වේදනාවක් විදිහට මෙනෙහි කළා. ඊට පස්සේ ඒක දැනිච්ච විදිහ කියන්න ඒක අනිනවා වගේද, මිරිකනවා වගේද, අඹරනවා වගේද, උලකින් අයිනවා වගේද මොකක්ද කියලා කියන්න ඕනේ. එතකොට එහෙම මෙනෙහි ඒක මෙන්න මෙහෙම අනිනවා වගේ දැනුණා විදිහට ඒ විදිහට වේදනාව මෙනෙහි කරද්දී ඒකට මොකද්ද උනේ? ඒක වැඩි වුණාද? ඒක තද වුණාද? බුරුල් වුණාද? විසිරුණාද? ඒ වේදනාවට වෙච්ච දේ ඔබ කියන්න ඕනේ. ඒක කියනනම් ඔබ වේදනාව දිහා බලන් ඉන්න එපා. ඒක නිරීක්ෂණය කරන්න එපා. එතකොට ඒ නිරීක්ෂණය කරාම තමයි ඔබට ඒකේ විදිය දැනෙන්නේ. ඒකට මොකද්ද උනේ කියලා දැනෙන්නේ. එතකොට ඒ ඒ වෙච්ච දේ මොකද්ද උනේ කියලා ඔබ වාර්තා කරලා ඒක උනාට පස්සේ ඔබ මොකද්ද කරේ? මූල කර්මස්ථානයට ආය ආවද නැද්ද? ආවනම් ආවේ කොයි වෙලාවේද? ආවහම මූල කර්මස්ථානයේ වැටුනේ කොහමද? හුස්මේ ආස්වාසයට දාවේ ප්‍රස්වාසයට දාවේ කියන එක මේක විස්තර සහිතව ඔබ කියන්න ඕනේ. මෙන්න මේක තමයි සරල වශයෙන් මේ පරයන්ක භාවනාවක් වාර්තා කරන හැටි. ඊට පස්සේ තමන්ගේ පරයන්ක කාලය වාර්තා කරන්න ඕනි. මේ එකක්වත් හදලා කියන්න බෑ. භාවනා කරද්දී අපි අහන බණවල තියෙන විදියට මේ කොපි කරලා කියන්නත් බෑ. තමන්ගේ සැබෑ අත්දැකීම කියන්න ඕනි. එතකොට තමයි අපිට තේරෙන්නේ ඔබේ මනස වැඩ කළා තියෙන හැටි, ඔබේ සිහිය පිහිටලා තියෙන හැටි, ඔබේ දුර්වලතාවය, ඔබේ අඩුපාඩු. එතකොට තමයි අපිට ඒක පහදලා දෙන්න පුළුවන්. ඒ නිසා ඒක වාර්තා කරන්න. ඊළඟට සක්මනේදීත් ওই විදිහම තමයි. සක්මනේ මූල කර්මස්ථානයේ මම සක්මන දකුණ වම වශයෙන් මෙනෙහි කරේ. නැත්තම් උසවනවා තබනවා වශයෙන් මෙනෙහි කරේ කියලා ඒක කියන්න ඕනේ. ඊට පස්සේ මට මෙන්න මෙහෙම පියවර දෙක තුනයි මට සිහියෙන් තියන්න පුළුවන් උනේ. මට දකුණ දකුණ වශයෙන් අඳුන ගන්න පුළුවන් වුණා. වම වම වශයෙන් අඳුන ගන්න පුළුවන් වුණා. දකුණ තියද්දි මෙන්න මේවා දැනුණා. වම තියද්දි මෙන්න මේවා දැනුණා. ඒ දෙකේ වෙනස්කම් මෙන්න මේවා. මට පියවර මෙච්චරයි තියන්න පුළුවන් උනේ. හිත මෙන්න මෙහෙම පිට ගියා. අර පරයන්කේ වගේම ඒ ටිකත් කියන්න ඕනේ. කොච්චර කාලයක් Taman සක්මන් කළාද කියලා ඒ කාරණයක් ඇතුළත්ව ඒ ගැන වාර්තා කරනුනි පැහැදිලිව. ඊළඟ එක එදිනදා ජීවිතේදී තමන් කරන මම මේ එදිනදා ජීවිතේ වැඩ කරද්දී හොඳින් සිහිය තියනවා මෑණියෝ කිව්වට අපි දන්නේ නේක. අපි කොහොමද විශ්වාස කරන්නේ ඔබට සිහිය තිබ්බද නැද්ද කියලා. ඒක අපි විශ්වාස කරන්නේ ඔබට පුළුවන් වෙන්න ඕනි සිහිය පිහිටියා නම් මෙන්න මේ වගේ විස්තරය කියන්න පුළුවන් වෙන්න ඕනි. උදාහරණයක් කියන්න ඕනේ අපි මේම දත් මදිදි සිහිය පීටවන උත්සාහ කරා මං. එතකොට මම බ්‍රෂ් එක ගනින්දි දත් ටික මදිදි මට මෙන්න මේවා මෙන්න මේවා දැනුණා. එතකොට මෙන්න මෙහෙම වුණා. මූණ හොදද්දි මෙහෙම වුණා. මම පොල් ගාද්දි සිහිය තියන්න උත්සාහ කරා. එතකොට මගේ අත් දෙකට මේවා දැනුණා. මෙහෙම දැනුණා කියලා කියන්න ඕනේ. ඒක වාර්තා කරන්න ඕනේ. ඊළඟට ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ එදිනදා ජීවිතේ වැඩ කරද්දී සිහිය තියන්නේ කොහාටද කියන එක. මම ඒ ගැන එදිනදා ජීවිතයේ සතිය පැවැත්වීම ගැන වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒකේ කියලා තියෙනවා. ඒ කියන්නේ අපි මේ කය අපි මේ කායානුපස්සනාවෙන්නේ පටන් ගන්නෙ. එතකොට අපි වැඩක් කරද්දි මේ කය සම්බන්ධයිනේ මොහොකට හරි. එතකොට මේ වැඩේ කරද්දි මේ කය කයේ සම්බන්ධ කොටසට දැනෙන්නේ මොකද්ද කියලා තමයි අපි බලන්නේ. අපි දත් මදිනවා නම් අපේ සම්බන්ධ අතයි දතයි කටයි ওই ටිකනේ. එතකොට ඒ ඒ ටිකේ දැනෙන්නේ මොනවද? බෝල් ගන්නවා නම් අත් දෙකටනේ දැනෙන්නේ අල්ල දෙකට. එළවලු කපනවා නම් ඒත් එහෙමයි. වාජනයක් හොදනවා නම් අල්ල දෙකට දැනෙන්නේ මොනවද? කියලා උච්චරයි අපිට බලන්න තියෙන්නේ. බත් කනවට නම් ගොඩාක් ඉන්ද්‍රිය ඔක්කොම වගේ වැඩ කරනවා. ඒක හරි අමාරුයි. නමුත් ඒකෙත් අපිට සිහිය තියන්න පුළුවන්. නානකොට ඇඟට වතුර වැටෙනකොට දැනුනේ මොනවද? ওই ටික කියන්න විතරයි තියෙන්නේ. ඒක වාර්තා කරන්න ඕනේ. එතකොට තමයි අපිට තේරෙන්නේ ඔබ ගොනුවක් ඇතුව වැඩ කරනවාද? ඔබට මේ සතිය කියන එක තේරිලාද? ඔබ මොකද්ද කරන්නේ කියලා අපිට තේරෙන්නේ එතකොට. එතකොට තමයි අපිට ගයිඩ් කරන්න පුළුවන් වෙන්නේ. හැබැයි අපි කරන්නේ වැරදිච්ච තැනින් තමයි පටන් ගන්නෙ. මෑනියෝ මම භාවනා කරන්න පටන් ගත්තා. අයියෝ සිතවිලි එනවා මුකුත් කරන්න බෑනේ කියලා ඉතින් චරුචරු ගන්නවා. ඒක සිතවිලි එනවා. සිතවිලි එන එක නවත්තන්න බෑ අපිට. ඒක ඒක ඒක කරන්න ගයිඩ් කරේ කොහෙන්ද ලංකාවට මේක ආවේ කියන මම දන්නේ නැහැ. ඒවා සම්ප්‍රදායෙන් ආපු දේවල් නම් සිතිවිලි නවත්තන්න හදන්න හදන්න ඔබේ ස්ට්‍රෙස් එක වැඩි වෙනවා. ආතතිය වැඩි වෙනවා. සිතිවිලි නවත්තන්න බෑ. සිතිවිලි නවතින විදිහට අපිට වෙන වැඩක් තමයි කරන්න තියෙන්නේ. ඒ නිසා සිතිවිලි ගැන නෙමෙයි අපි ફોકસ කරන්න ඕනේ. අවධානය දෙන්න ඕනේ. අර මූල කර්මස්ථානය ගැන. නැවත නැවත අපේ හිත මූල කර්මස්ථානයේ පිහිටන වාර ගන්න වැඩි වෙන්න වැඩි වෙන්න තමයි වෙන අතක් වෙන අතක් බලා හිත යන එක නවතින්නේ. ඒක අපි හිතට වෙන වැඩක් දෙන්න නැතුව සිතවිලි නවත්තන්න හැදුවට කවදාවත් ඒක කරන්න බෑ. මොකද හිතට පවතින්න බෑනේ අරමුණක් නැතුව. ඒ නිසා ඒක එකක් ඊළඟ තමයි අපේ අය මේක පටන් ගත්තු ගමන්ම සිතවිලි නවතී කියලා හිතෙනවා. ප්‍රශ්න නතර වෙයි කියලා හිතනවා. ඒක වෙන්නේ නැහැ. ඒක බලාපොරොත්තු වෙන්න එපා. මේ සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්න සම්පදායානුකූල බණේ කියන විදිහට මැජික් වලින් දුක් නැති කරන පින්කම් නෙමෙයි මේවා. ගොඩාක් වෙලාවට අපිට කියලා දෙන්නේ පින් මේ පින්කම කරන්න ඔබට දුක් නැති වෙන්න. මේ දෙවියන්ට පින් දෙන්න ඔබට දුක් නැති වෙන්න. දෙවියන්ගෙන් කොහොමද දුක් නැති කරන්න ඉල්ලන්නේ, අදින්නේ. එහෙම එකක් නෙමෙයි මේකේ තියෙන්නේ. අපේ ලොකු සාංශය කියන විදිහට උණු උණුවේ ලේ පිට කපාගෙන යන මේ බොහෝම මූණට මූණ දාලා වැඩක් කරන්න තියෙන දෙයක් මේක. ඒක නිසා මේකේ පගාවල් නැහැ, ආශිර්වාද නැහැ, කප්පම් නැහැ, ඒවා නැහැ. මේ කෙලින්ම Tamanට මේකට මූණට මූණ දාලා වැඩ කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේකේ ශනික උත්තර නැහැ. තමන්ගේ හිතත් එක්ක තමන්ට ගනුදෙනු කරන්න සිද්ධ වෙනවා. ඒක බොහෝම තමන්ගේ කැපවීම අනුව, පේවීම අනුව, විශ්වාසය අනුව තමයි ගත වෙන කාලේ තීරණය වෙන්නේ. ඒ නිසා මේ දවස් දෙක සිහිය පුරුදු කරලා අරක නෑනේ මෑනියෝ මේක උනේ නෑනේ කියලා අහන්න එපා. ඊළඟ එක තමයි මේ කමඨහං වාර්තා ඉදිරිපත් කරන්නේ කොහොමද කියලා කියන මේ වාර්තාවේ අවසානයේට මම කියනවා කරුණා කරලා හැම කෙනෙක්ම සතිය පුරුදු කරන්න කැමති හැම කෙනෙක්ම channel එකේ භාවනා කරන්න කැමති සතිය පුරුදු කරන්න කැමති අය වෙනුවෙන් කැටගරි තුනක් තියෙනවා playlist එකේ. එක සතිමත් වීම, දෙක සතිපට්ඨාන සූත්‍රය, තුන භාවනාව. මේ කැටගරි තුනේ වීඩියෝස් ටික බලන්න භාවනා කරන්න ඕනි අය. අනිත් වීඩියෝස් මොකක් බැලුවත් භාවනා කරන හැටි තේරෙන්නේ නැහැ. අනිත් වීඩියෝස් දාලා තියෙන්නේ භාවනා කරන්න උනන්දුව හදන්න මොටිවේෂන් එකට මිසක් අනිත් වීඩියෝස් දහස් ගණන් ලක්ෂ ගණන් බැලුවට ඔබට කවදාවත් හිත හැදෙන්නේ නමුත් මම මම දැකලා තියෙනවා channel එකේ හිත හදන ප්‍රායෝගික පුහුණුවට අදාළ සතිය සම්බන්ධ වීඩියෝස් බලන්නේ අල්ප පිරිසයි. මම දන්නවා මේ channel එකෙන් වැඩ ගන්න ඒගොල්ලෝ තමයි කියලා. ඒ නිසා මම මේ වැඩ කරන්නේ ඒ අය වෙනුවෙන්. අනිත් වීඩියෝස් දහස් ගණන් බලන්නේ ඒ අර රැල්ලට. අර අනිත් බණක් අහනවා වගේ. ඒගොල්ලෝ වැඩ ගන්නවා නම් වැඩ ගන්නෙ මේන්න මේකෙන්. මොකෙන්ද සතිමත් වීම සතිපට්ඨාන සූත්‍රය සහ භාවනාව කියන කැටගරි වල තමයි හරියටම මේක ප්‍රායෝගිකව පුහුණු වෙන හැටි කියලා තියෙන්නේ. ඒ නිසා කරුණාකරලා ඔබට සතිය ගැන දැනගන්න ඕන නම් යමක් සතිය පුරුදු කරන්න ඕන නම් මට කතා කරන එක නෙමෙයි කරන්න ඕනි. ඒ ඒ කැටගරි වල තියෙන වීඩියෝස් ටික මුල ඉඳලා අහන්න. ඊටාම සරලව කියලා දීලා තියෙනවා. එතකොට ඔබට තේරෙයි මොකද්ද මේ කරන්න ඕනි කියලා. ඉතින් මට අද පහදලා දෙන්න ඕනේ මේ කාරණා ටික භාවනා අත්දැකීමක් වාර්තා කරන්නේ කොහොමද කියන එක. එතකොට තමයි ඔබේ කමටහන සුද්ධ වෙන්නේ. එතකොට තමයි ඔබේ භාවනාව ඉස්සරහට යන්නේ. තෙරුවන් සරණයි.